මංගලිකා මහත්මිය ඔබතුමීට මයික් එක අන්මියුට් කරන්න පුළුවන්ද ඔය පැත්තේ? ස්වාමීන් වහන්සේ සෝවාන් ආර්යයන් වහන්සේ නමක් දැන් ඉතින් එහාට අරූපතලයේ ප්‍රතිසන්දියක් ලැබුවොත් එතකොට එතනින් එහාට ඊළඟ මාර්ගඵලවලටපත් වෙන්න කොහොමද විදර්ශනා අරමුණු ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ආයේ රූපතලයකට ඇවිල්ලාද එතනින් එහාට ඊළඟ මාර්ග ඵලවලට ලබා ගන්න. එතකොට කියන්නේ අපි මනෝද්වාරයෙන් විතරයිනේ එතන අරමුණු ගන්න නේද ස්වාමීන් වහන්සේ. එතකොට කොහොමද වෙන්නේ? ඔව් ඉතින් අරූප තලයකට ගියොත් ඉතින් ආපහු රූප තලයකට ඇවිත් තමයි ඊටු ටික මොකද ඉතින් සෝවාන් වෙච්ච කෙනෙකුට ඒ නිසානේ භව හතක් දක්වා යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ භව හත ඇතුලේ අරූප තලයකට ගිහිල්ලා එන්නත් පුළුවන්. ඉතින් එතකොට කල්ප බොහෝ ගාණක් ඉක්ම යන්න පුළුවන්. ඉතින් ඇත්තටම සෝවාන් වෙච්ච කෙනෙක් ගොඩක් වෙලාවට එහෙම සැරිසරන්න උත්සාහ කරනවට වඩා ඉක්මනින් මේක නිමා කරන්න තමයි වෑයම් කරන්නේ. මොකද ඒ අවබෝධයත් එක්කලා. ඉතින් කලාතුරකින් තමන්ගේ යම් බලාපොරොත්තුවක් යම් අත්දැකීමක් ලබන්න එහෙම වෙන්න බැරි කමක් නැහැ. එහෙම ගියොත් ඉතින් ඒ කල්ප ගාණක් ගත වුණාට ඒක එක භවයක් හැටියට තමයි සැලකෙන්නේ. ඉතින් එතකොට ඒ භව හතක් ඇතුළත නිමා කරගන්න ඉඩ කඩ තියෙනවානේ. එතකොට භව හතක් දක්වා හැමදෙනාම යනවායි කියලා නියමයක් නැහැ. තම තමන්ගේ රුචිකත්වයේ මත එහෙම යන්නත් පුළුවන්, නොයන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ තීව්‍රතාවය මත. ඉන්ද්‍රිය ධර්මයන් වඩා තීව්‍ර නම් වඩා ඉක්මනින් ගමන නිමා කරනවා ඉන්ද්‍රිය ධර්මයන් ටිකක් මුදු මට්ටමින් තියෙනවනම් තව ටිකක් ඇදි ඇදි ගිහිල්ලා තව ගමන නිම කරන්න පුළුවන්